ஆவாயிரே දිවිය සතුටින් පරිහරණය කෙරෙත්තා දුකින් أهل هائه ستين සෑම සත්ත්වයෝ مثلي ගන්නට හා නිවා ගන්නට සාමූහික උත්සාහයක යෙදෙන සම්භාවනා කලන මිත්‍රණී ප්‍රබල හා සියුම් ඉක්මනින් ඉන්න පුළුවනි වාඩි වී සිටින බව දැනගෙන අරමුණ භාවනා කිරීම බව අවධාරණය කරගෙන ගතින් පමණක් නොවේ සිටිනු මෙතන මේ මොහොතේ ඉන්න පුළුවනි කොතැනකටවත් තැනක හිටියත් අප වෙතට එන හුස්ම අත්දකින්නට නම් ඒ ගැන දැනුවත් වෙන්නට නම් සිතින් මෙතන මේ මොහොතේ සිටිය යුතුයි සෑම හුස්මක්ම අතද සොයාගෙන එනවා කොතන හිටියත් විවෘතව පිළිගන්න මෙතන මේ මොහොතේ දොරටුව අභියස අවධානයෙන් සිටිමු දොරටුව අභියස සිට පැමිණෙන හුස්ම සුහදව පිළිගන්නවා ඇවිත් යන හුස්මත් ඒ ගැන වෙනසක් නෑ යන හුස්මට සුහදව සමුදෙනවා දොරකඩ ඉන්න අමතක වූ මොහොතක ඉන්න අමුත්තන්හා යන අමුත්තන් දකින්න බැහැ එන යන අමුත්තන්ද සුහදව පිළිගන්න බැහැ සමුදෙන්නත් බැහැ නැවත නැවතත් මෙතනට මේ මොහොතේ සාවධාන වෙමු වෙතට එන හුස්ම සුහදව පිළිගන්න. ඉවතට යන හුස්මට සුහදව සමුදෙන්න. මේ භාවනාව උපකාර වෙනවා වෙතට එන දේ සුහද වෙන්න සුහදව පිළිගන්න ඉවතට යන දේටත් සුහදව සමුදෙන්නේ සාමාන්‍ය ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට අත්‍යවශ්‍ය කුසලතාවක් හැකියාවක් වෙතට එනදී සමද සුහද වීම ආ ඉවතට යන දේට සුහදව සමුදීම ලැබෙන සෑම අවස්ථාවකම මේ කුසලතාවය ප්‍රයෝජනෙට ගනිමු එමෙන්න දියුණු කර ගනිමු එබඳු කෞශල්‍යයෙන් පිරිතවසකට සෑම දිනාටම පිරුවන් සරණයි